කථානායකතුමාට කිව්වා ඒට අවසන් වුණාන් පස්සේ නවක മന്ത്രിවරුන්ගෙන් සහභාගීුණයාගේ ලයිස්තුව මට දෙන්න. ඔබතුමා සහතික කරනාට විතරයි අපි විමතිගත අයවැය ලබලා දෙන්නේ. සැප්තැම්බර් 22 වෙනිදා ඉස්සෙල්ලා එහෙම සම්පූර්ණ වැඩසටහනක ඉදිලා නැත්තම් වෙන අවුරුද්දට විමතිගත අයවැයට උදාල් වෙන් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඡන්දදායකයන් අපි යුවේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන්නේ. කරන්න බැරි නම් විමතිගත අයවැයට උදාල් දීලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. අපි මේ පාර්ලිමේන්තුව හරියට ක්‍රියා කරන්නේ කරන්නේ. ඒ පාර්ලිමේන්තුවේ හැසිරීම ගැන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් අපි කතා කරනවා මේ පාර්ලිමේන්තුව සජීව විකාශනය කරන්න. ඒක එන අවුරුදු වෙනකොට කොහොමවත් අපි කරන්න ඕනේ.